තස්සා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රාජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස පස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව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 සද්ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන මහත්ඵල මහානිසංසදායක කුසලය තම තමන් අත්පත් කරගෙන තම තමන්ගේ සංසාර විමුක්තිය උදා කර ගැනීමේ උතුම් ප්‍රාර්ථනාවත් ඇතිව මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට ශ්‍රවණය කරන්න දානය කරවමින් ඒ හැම දිනාටම සද්ධර්ම මාර්ගයේ පැහැදිලි කරලා දෙමින් ඒ උතුම් සද්ධර්ම දානමය පින්කම් සිදු කරගනිමින් ඒ සියලු දෙනාටම නිවන් දොර ඇරලා දෙන්න කටයුතු සංවිධානය කරමින් සිටින මොහොතක් පිළිතුරෙන් රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටම නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු පිළිතුරේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ චතුක්ක නිපාතේ චතුක්ක වර්ගයේ සංග්‍රහ වෙන පංච පුබ්බ නිමිත්ත සූත්‍රයෙන් තමයි මේ දේශනාව පවත්වන්නේ දෙවැනි දේශනාව හැටියට මේ සූත්‍රයේ පළවෙනි දේශනාව මිට කලින් සිදු කරන්නට යෙදුනා මේ සූත්‍රයෙන් සාකච්ඡා කරනවා දෙවිවරු පිළිබඳව දෙවියන්ගේ චුත වීමේදී නිමිති පහළ වීම පිළිබඳව චුත වෙලා දෙවිවරු ඉපදින්න කැමති කොහෙද කියන කාරණාව පිළිබඳව උපදින තැනදී මොනවා බලාපොරොත්තු විය යුතුද කියන කාරණාව මේ ආදී බොහෝ කරුණු රැසක් සාකච්ඡා කෙරෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දේශනාවක්. ඉති උත්තක කියන කොටසට තමයි මේ සූත්‍ර අයිති වෙන්නේ. ඒවං මේසුතං ඒකං සමයං භගවා කියලා නෙමෙයි පටන් ගන්නෙ. වෘත්තං හිතං ආදී වශයෙන් තමයි මේ සූත්‍ර පටන් ගන්නෙ. එහෙනම් මේ සූත්‍රයේ පංච පුබ්බ නිමිත්ත ඒ නිසා මුල් කොටස සාකච්ඡා කළා අපිට අද දේශනාව පටන් ගන්න තියෙන්නේ මේ නිමිති පහ පංච නිමිත්තනේ. නිමිති පහ මොකක්ද කියන එක සාකච්ඡා කරමින් තමයි දේශනාව ඉදිරියට පවත්වන්නේ. දෙවියන්ට චුත වෙන්න ලෑස්ති වෙනකොට අති දීර්ඝ ආයුෂ භුක්ති විඳලා ඒගොල්ලෝ චුත වෙනවා. සමහර අය ආයුෂ ඉවර වෙලා චුත වෙනවා. සමහර අය පින් ඉවර වෙලා චුත වෙනවා. සමහර අය ආහාර ගත්තේ නැති නිසා චුත වෙනවා. සමහර අය නරක වැඩ කරපු නිසා දිව්‍ය ලෝකේ ඉඳ අයිතිය නැති කරගන්නවා. එහෙම චුත වෙනවා. මේ මේ චුත වෙන්න ලෑස්ති වෙන දෙවිවරුන්ට නිමිති පහක් පහළ වෙනවා. පළවෙනි නිමිත්ත තමයි මාලා මිලා යන්ති. උපදිනකොටම පැලඳගත්ත මල් දෙවිවරු උපදිනකොටම ශරීරයේ මල් පැලඳෙනවා. ඕපපාතික උපතක්නේ. අම්මා කෙනෙක් නිසා කුසේ දරාගෙන ඉඳලා බිහි කරන කෙනෙක් නෙමෙයි. ඕපපාතිකව ඉපදෙනවා. දිව්‍ය අංගනාවක්, දිව්‍ය කාන්තාවක්. ඉපදෙනවා නම් සඳහන් කරනවා 16 වයසේ තරුණියක් හැටියට තමයි එකපාරම පහළ වෙන්නේ. එතකොට අවුරුදු කෝටි ගාණක් එහි වැඩ ඉන්නවා. චාතුම් මහරජිකේ හැර අනිත් සියලුම දිව්‍ය ලෝකවල කෝටි ගණන් අවශ්‍ය තියෙනවා. මේ කෝටි ගණනක් අවශ්‍ය භුක්ති විඳට අර 16 වයසට වඩා වයස පේන්නේ වයස පේන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. අපිට නම් වෙනසක් තියෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික වයසට යනවා. 16 වයස කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිතේ නම් සෑහෙන වයසක් ගෙවලා එන්න ඕන තැනක්. ඊට පස්සේ තවත් වයසට යනකොට අපේ කෙස් පැහෙනවා, දත් හැලෙනවා, ඇඟ රැලි වැටෙනවා. මේ වගේ ශරීරයේ විවිධ විපර්යාසයන් වෙනවා. දෙවියන්ට එහෙම වෙන්නේ නැහැ. උපදින්නෙම 16 වයසේ තරුණියක් වගේ. අවුරුදු කෝටි ගණක් ජීවත් වෙලා චුත වෙන්න ලෑස්ති වෙනකොටත් ඉන්නේ ඒ ස්වභාවයෙන්ම තමයි. ඒ දිව්‍යාංගනාව. එතකොට දිව්‍ය පුත්‍රයෝ සඳහන් කරනවා ඒ අය පහළ වෙන්නේ 20 වයසේ තරුණෙක් වගේ. ඉතින් අවුරුදු කෝටි ගණක් භුක්ති විඳලා චුත වෙන්න ලෑස්ති වෙනකම් ඒ වගේම තරුණ ස්වභාවයෙන්ම තමයි ඉන්නේ. මේ කොයි ආකාරයෙන් චුත වුණත්, පින් ඉවර වෙලා චුත වුණත්, ආයුෂ ඉවර වෙලා චුත වුණත්, ආහාර අනුභව කරන්න බැරි වෙලා චුත වුණත්, නරක වැඩ කරලා චුත වුණත් මේ නිමිති පහළ වෙනවා. මනුස්ස ලෝකයේ දවස් 7කට කලින්. එයින් පළවෙනි එක තමයි මාලා මිලායන්ති. උපදිනකොටම ශරීරයේ දරන මේ මල් මාල තියෙනවා. ඒව අවුරුදු කෝටි ගාණක් ගියත් පර වෙන්නේ නැහැ. ඒ විදිහටම නැවුම් විදිහට සුවඳ හමහම තියෙනවා මේ මල්. මේ චුත වෙන්න ආසන්න වෙනකොට මේ මල් පර වෙනවා. manuss ලෝකයේ දවස් 7ක් තමන්ගේ චුත වීමට දින 7කට කලින් manuss ලෝකේ දින 7කට කලින් මේ නිමිත්ත පහළ වෙනවා මල් පර වෙනවා. එතකොට මේ දෙවියා දැනගන්න ඕනේ මම චුත වෙන්න ළඟයි කියලා. මේක තමයි පළවෙනි කාරණාව. මාලා මිලායන්ති. දෙවෙනි කාරණාව සඳහන් කරනවා වත්තානි කිලිස්සන්ති කියලා. එදා පහළ වෙච්ච දවසේ තමන් දරන වස්ත්‍රය අය අපි වගේ කවදාවත් හොද හොද අලුත් කළේ නැහැ. ඒ වස්ත්‍රම තමයි. නමුත් කොයිතරම් බබලෙනවද කියලා සඳහන් කරනවා. වලාකුළු නැති අහසට සූර්යයා පැන සූර්යයා විතරක් නිසා ඊටාම දීප්තිමත්. ආන් ඒ වාගේ කියලා සඳහන් කරනවා මේ දෙවියන්ගේ ඇඳුම්. කවදාවත් හොදන්න වෙන්නේ නැහැ. අපිරිසිදු වෙන්නේ නැහැ. නමුත් චුත වෙන්න ආසන්න වෙනකොට හරියට නිකන් මඩේ පෑගුවා වගේ අපිරිසිදු වෙනවා මේ ඇඳුම්. තුන්වෙනි කාරණාව කච්චේහි සේදා උච්චන්ති. මේ දෙවියන්ට කවදාවත් දාඩිය දාන්නේ නැහැ. ඒ කියන්නේ දහදිය දැමීමේ දුකක්වත් දිව්‍ය ලෝකේ නැහැ. නමුත් මේ නිමිති පහළ වෙනකොට නැත්තම් චුත වෙන්න දින හතක් තියෙනකොට දාඩිය වැක්කිරෙන්න පටන් ගන්නවා. කිහිලි වලින් ශරීරයෙන් මුතු හැලෙනවා වගේ දාඩිය වැටෙන්න පටන් ගන්නවා. එතෙක් දාඩිය දැම්මේ නෑ. එහෙනම් මේකත් චුත වීමේ චුත වීමේ නිමිත්තක්. ඊළඟට සඳහන් කරනවා කායේ පුබ්බන්නේව ඔක්කමති. මේ කායේ පුබ්බන්නේව ඔක්කමති සමහර දෙවිවරුන්ට පහළ වෙනකොට රස්මාලාවක් තියෙනවා. එක එක දෙවියන්ගේ එක එක පුණ්‍යවන්තකමේ ප්‍රමාණයට මේ රැස්මාලාව විහිදෙනවා. සමහර දෙවිවරු ඉන්නවා යොදුනක් පමණ ඈතට විහිදෙනවා. ඒ කියන්නේ සතපුම් 10කට වඩා ආසන්න දුරක් විහිදෙනවා මේ රැස්මාලාව. තව සමහරු ඉන්නවා යොදුන් 12ක් පමණ විහිදෙනවා. සාමාන්‍ය විදිහට කතා කරුවොත් එතක්ම 100කට ආසන්න ප්‍රමාණයකට මේ රශ්මි ධාරාව විහිදෙනවා. යොදුන් 12ක් පමණ. නමුත් මේ චුත වෙන්න ලෑස්ති වෙනකොට මේ රශ්මිය විහිදෙන්නේ නැතුව යනවා. ඒකිනුත් දැනගන්න ඕනේ මෙතෙක් තිබ්බ තේජස රශ්මිය දැන් විහිදෙන්නේ නැහැ කියලා කියන්නේ මම චුත වෙන්න චුත වෙන්න ළඟයි. අන්න ඒක තමයි කායේ පුබ්බන්නේ ඔක්කොම ති. පෙර තිබිච්ච දිලිසන ස්වභාවයේ විහිදෙන ස්වභාවය දැන් දැන් නැහැ. පස්වෙනි කාරණාව සඳහන් කරනවා සකේ දේවෝ දේවාසනේ නේව අභිරමති. තමන්ගේ දිව්‍යමය ආසනය. මේ ආසනයේ ඉඳගෙන තමයි අවුරුදු කෝටි ගාණක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන අප්‍රමාණ දිව්‍ය සැප විඳේ. ඒ හින්දා මේ ආසනයේට පුදුම ඇලීමක් තිබුණේ. මේ සියලුම සැප විඳින්නේ මේ ආසනයේනේ. නමුත් මේ නිමිති පහළ වෙනකොට මේ ආසනය කල්ගත කරන්න හිතෙන්නේ නැහැ. මේ ආසනය පිළිබඳව ඇලෙන්න හිතෙන්නේ නැහැ. ඒ ආසනය පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාවෙන් මේ මේ දෙවියා දැන් චුත වෙන්න ළඟයි කියන කරුණු දැනගන්නවා. සඳහන් කරනවා සමහර දෙවිවරු නම් මම චුත වෙන්න ළඟයි කියලා දැනගන්නවා. සමහර දෙවිවරුන්ට එහෙමවත් සිහියක් නැහැ. මේ නිමිති පහළ වෙලා. නමුත් සැප වැඩි හින්දා එහෙමවත් සිහියක් නැහැ. සිහි නැතුවම සිහි නැතිවම චුත වෙලා යනවා. එහෙම චුත වෙලා ගිහිල්ලා නිරයවල් වල උපදින්න තියෙන ඉඩකඩම ඉඩකඩම වැඩි. ඉතින් දෙවියන්ට එතකොට මේ නිමිති පහළ වෙච්ච බව අමතක වෙන්නේ ඇයි? සැප වැඩි හින්දා. ඒ කාරණාව පිළිබඳ අවබෝධයක් අවබෝධයක් නැහැ. ඉතින් මේ තරම් සැප තියෙන දෙවියන්ට ඒ කාරණාව අමතක වෙනවා කියන එක පුදුමද? ඒක පුදුමයක් නෙමෙයි. එච්චර ආයුෂ නැති නොයෙක් සකල දුක්ඛයන්ගෙන් පිරිච්ච අවුරුදු 65ක් 70ක් ජීවත් වෙන මනුස්ස ලෝකේ අපිටත් මැරෙනවා කියන එක අමතක වෙලා තියෙනකොට දෙවියන්ට අමතක වෙනවා කියන එකේ අහන්න දෙයක් ඇත්තෙම ඇත්තෙම නෑ. අපට නිමිති පහළ වෙනවා ඉපදිච්ච දවසේ ඉඳලා. දවසින් දවස දවසින් දවස වයසට යනවා. දවසින් දවස ජරා ජීර්ණ වෙනවා. අපි ලදරුවා ළමයා වෙනවා කීවට, ළමයා තරුණයා වෙනවා කියලා කීවට, තරුණයා මැදි වයසට වෙනවා කියලා කීවට මේ ගෙවුනේ මට ජීවත් වෙන්න තියෙන අවශ්‍යනේ මේ ගෙවිලා යන්නේ. අවුරුදු 16ක තරුණ වයසට එනකොට මම ජීවත් වෙන්නේ අවුරුදු 50යි නම් ඒ 50න් 16ක්ම ගෙවිලා මාරයට අවුරුදු 16කින්ම මම කිට්ටු වෙලායි තියෙන්නේ අපි අර එහෙම හිතුවට ඉතින් තවත් අපි තවත් අපිට වැටහුන්නේ තරුණ වයසත් ඉක්ම ගියා තවත් වැටහුන්නේ දැන් එහෙන් මෙහෙන් හතරහන් දික කියන්නත් පටන් ගත්තා තවමත් තවමත් වැටහුන්නේ දැන් කෙස් ගහ දෙක ඉදෙන්නත් පටන් ගත්තා මකාදේව රජුරුවන්ගේ නම් කෙස් ගහක් ඉදිලා මේ රත්තරන් අඬුවෙන් ගලවලා කෙස් රැවුල් බාන කෙනා පෙන්වුවාට පස්සේ මකාදේව රජුරුව වෙවුලනවා. තව රජුරුවන්ට 84000ක් අවශ්‍ය එහෙම්මම ඉතුරුයි. නමුත් රජුරුවන්ට කල්පනා වෙන්නේ මාර්යාගේ දූතයා ඇවිල්ලා මාර්යා මගේ ඉස්සරහා පිට අරගෙන යන්න හිටගෙන ඉන්නවා වගේ. තව කොච්චර අවශ්‍ය තියනවද ජීවත් වෙන්න? අවුරුදු 84000ක් තියෙනවා. ඒ නිසා එක නරකෙස දැකලා රජුගේ සිංහාසනෙන් බැහැලා පුතාට රාජ්‍ය භාර දීලා වනාන්තර ගත වුණා බුද්ධ ශූන්‍ය කාලයක ධර්මය හොයන්නේ. ඒ වුණාට අපිට කෙස් ගහක් දෙකක් පැහිලා දැක්කට අපි කල්පනා කරන්නේ මාර්යාගේ දූතයා ඇවිල්ලා කියලා නෙමෙයි. කොහොම හරි ඒක කාටවත් නොපෙනී ගලවලා අයින් කරලා දාන්න. තව අවුරුද්දක් හමාරක් යනකොට ගලවලා පහදන්න ගලවලා පහදන්න බැරුව යනවා. ඊට පස්සේ අපි ඔක්කොම වහලා මොනවා හරි ගාගෙන තවත් තරුණයි වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා මිසක් මායයට ලං වෙලා කියන කාරණාව මතක් වෙන්නේ මතක් වෙන්නේ නැහැ. දත් හැලෙනවා, සැලි වැටෙනවා. ඒ වුණාට අපිට මායය ළඟයි කියලා මතක් වෙන්නේ මතක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට manuss ලෝකයේ තියෙන දුක්ඛන්දරාවේ සීමාවක් තියෙනවද? ලෙඩ හැදෙනවා සීමාවක් නැහැ. අනුන්ගේ තාඩන පීඩන සීමාවක් නැහැ. වැස්ස වතුර නැතුව දුක් විඳිනවා. වැස්ස වතුර නිසා දුක් විඳිනවා. මේ වාගේ අප්‍රමාණ දුක් විඳ විඳස් තාමත් මේ පංචකාම සම්පත්තියට ඇලිලා මේ ලෝකේ ජීවත් වෙන්න කැමැත්තක් තියෙනවා මිසක් එහෙමනම් අච්චර සැප තියෙන දාඩියේ බිඳුවක්වත් ශරීරයෙන් නික්මෙන්නේ නැති කෝටි ගණන් අවශ්‍ය තියෙන දෙවියන්ට නිමිති පහළ වුණාට ඒක අමතක වෙනවා කියන කාරණාව පුදුමයක් නෙමෙයි. හැබැයි චුත වෙලා නිරේට යනවා. මැරෙනවා කියන එක අමතක වෙලා පින්දහම් කරගන්න අමතක වෙලා ජීවත් වෙච්ච අපිත් මැරිලා අපිත් මෙරළ වැඩි පිරිසක් නිරේට යනවා. තිරිසන් ලෝකෙටත් යනවා. සතර අපායේ කොහේ හරි කොහේ හරි උපදිනවා. අනුකම්පාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය අපිට සමහර සත්තු දැක්කාම හරියට පිළිකුල් සර්පයෙක් දැක්කාම හරියට පිළිකුල් පණුවෙක් දැක්කාම හරි පිළිකුලක් හිතෙනවා ඒ විතරක් නෙමෙයි මැස්සෙක් මදුරෙක් ඇඟේ වහනකොටත් අපි කැමතිත් අපි කැමතිත් නෑ සමහරලාට ඒගොල්ලෝ දැක්කම පිළිකුල කියලා කියන්නේ පිළිකුලට යටින් මොකද්ද තියෙන්නේ පිළිකුලට යටින් තියෙනවා ද්වේෂය ද්වේෂයක් තියෙනවා එතන දුකක් තියෙනවා නම් දුක යටත් තියෙනවා දේශය කියන එක. ඒ කියන්නේ අකුසල මූලිකයි. නමුත් මේ තිරිසන්නු ඒගොල්ලන්ට අපිට වගේ මනුස්ස ජීවිතයක් තිබුණෙම නැද්ද? තිබුණා. අපිටත් වඩා ලස්සන ජීවිත තිබුණා ඒ ඉන්න ওই තැන්වල. හොඳට ඉගෙන ගත්තා අය. හොඳට ගෙවල් හදාගෙන හිටපු අය. සැප සහිත යාන වාහන තිබුණා අය. සුව පහසු යහනවල් වල සැතපෙච්ච අය. අඩු නැතුව කෑම බීම තිබිච්ච අය. අතට පයට දැසිදස්සෝ හිටපු අය. උපාධි ගණනාවක් පාස් කරගත්ත අය. මේ වාගේ මහා සැප මේ ලෝකෙ විඳපු අය මේ ලෝක වශයෙන් ළඟා කරගත යුතු සියලුම දේවල් ඒගොල්ලන්ට එදා හම්බ වෙලා තිබුණා. එහෙම හම්බ වෙලා තිබුණා ඒවා හොයාගන්න ඒගොල්ලන්ට සිහිත් තිබුණා. මෙහෙම කළොත් මෙහෙම හොඳයි මෙහෙම කළොත් මෙහෙම හොඳයි මේ ව්‍යාපාරය මෙහෙම පටන් ගත්තොත් මට මෙහෙම ආදායම් එනවා ඒකට මෙහෙම කොටසක් එකතු කරගත්තොත් තවත් ආදායම වැඩි වෙනවා ඒ වගේ දේවල් කල්පනා කරන්නත් හොඳට හැකියාව තිබුණා ඒ ඔක්කොම කරන්න සිහි තිබුණා නමුත් එකක් අමතක වුණා මොකද්ද අමතක වෙන්නේ ඇත්තේ සිල් රකින්න අමතක වුණා. ආන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. එතකොට ওই තිරිසන් සත්තු මනුස්ස ජීවිත තිබ්බ අය අපිට වඩා ලස්සන ජීවිත ගෙවපු අය. නමුත් සිල් රකින්න අමතක වෙච්ච නිසා අදෙහි. එහෙනම් මේ දෙවියන්ට සමහර අයට අමතක වෙනවා චිත වෙන්න ඇවිල්ලා කියලා. සමහර දෙවිවරු සමහර දෙවිවරුන්ට මතක් වෙනවා. මතක් වෙලා මේ අපමණ සැප කන්දරාව දාලා යන්න බැරි හින්දා මේගොල්ලෝ විලාප කී කිය අඬනවා. මහේශාක්‍ය දෙවිවරු මහේශාක්‍ය දෙවිවරු මුලින්ම දැනගන්නවා මට දැන් පිට වෙන්න ළඟයි කියලා. මෙහෙන් චුත වෙන්න ළඟයි කියලා දැනගෙන ඒගොල්ලෝ හිත හදා ගන්නවා. තමන් කරපු කුසල කුසල ධර්මය මෙනෙහි කර ගන්නවා. මහේශාක්‍ය අයනේ බොහොම පුණ්‍යවන්තයි. අපි උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් මනුස්ස ලෝකෙට භූමිකම්පාවක් එනවා. එහෙම නැත්නම් උල්කාපාත වැස්සක් එනවා. එහෙම නැත්නම් දරුණු දරුණු සුලිසනකක් එනවා මේ ප්‍රදේශයේ හමාගෙන. දැන් ඉස්සරලාම මේ භූමිකම්පාව හරි එහෙම නැත්නම් සුනාමියක් හරි උල්කාවර්ෂාවක් හරි සුලිසුලඟක් හරි එන බව මනුස්ස ලෝකෙන් ඉස්සරලාම දැනගන්නේ කවුද? ඉස්සරලාම දැනගන්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කර කර ඉන්න විද්‍යාඥ පිරිස, බුද්ධිමතුන් පිරිස. ඊට පස්සේ ඒ අය තමයි සඳහන් කරන්නේ අහවල් කාලේට කුණාටුවක් තියෙනවා. අහවල් කාලේට භූමිකම්පාවක් තියෙනවා. එහෙම සඳහන් කරලා ඒගොල්ලෝ ඒකට සූදානම් වෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය මිනිසුන්ට ඒව ගැන කල්පනාවක් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ වැඩ ඔහේ කර කර ඉන්නවා. දන්නේම නැතුව අර භූමිකම්පාවල් වලට සුලිසුලංග වලට අහු වෙලා ජීවිතෙත් ගහගෙනම යනවා. ආන් ඒ වාගේ තමයි සම්්‍යද්දෘෂ්ටික දෙවිවරු ඉස්සරලාම නිමිති පහළ වෙනකොටම පහළ වෙනකොටම දැනගන්නවා. අනික් සාමාන්‍ය දෙවියන්ට ඕක වැටහෙන්නේ වැටහෙන්නේ නැහැ තේරුම් ගන්න උවමනාවකුත් නැහැ. තමන්ගේ ලෝකේ විතරක් ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඉතින් එහෙම දෙයක් දිව්‍ය ලෝකෙත් දිව්‍ය ලෝකෙත් තියෙනවා. කෙසේ වෙතත් මේ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න ලෑස්ති වෙනකොට සමහර අය නම් අඬනවා. සමහර අය තමන් කරපු පින් මතක් කරගන්නවා. අන් ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ పూర్ව නිමිති හොඳින් හඳුනාගන්නේ මහේශාක්‍ය දෙවියෝය කියලා. එහෙම හඳුනාගත්ත නිසා මහා ප්‍රඥාවන්තය තම තමන් කරපු කුසල් ආවර්ජනය කරනවා. එහෙම කරලා මම මෙතනින් චුත වුණා කියලා බය වෙන්නේ නැහැ. මේ දිව්‍ය ලෝකෙන් චුත වෙනවා කියලා බය වෙන්නේ නැහැ. ඒ තමන් හොඳට පින් කරලා තියෙන බව දන්නවා. මනුස්ස ලෝකෙත් එහෙමම තමයි. මනුස්ස ලෝකේ ඉන්න අය සමහර අය මැරෙන්න හරිම බයයි. සමහර අයට මරණාසන්න වෙනකොට තනියමවත් ඉන්න කැමති නැහැ. වයස්ගත වෙලා එක්තෙන් වෙලා ඇඳේ වැටිලා ඉන්නකොට සමහරලාට කවුරු හරි පේන්න නැත්තම් කෑ ගහනවමයි වැඩි. අර ගහනවමයි වැඩි. ළඟින් කවුරු හරි ඉන්නම ඕනේ. බයයි. නමුත් හොඳට ජීවිතේ කුසල් දහම් රැස් කරගෙන කුසලයෙන් පෝෂණය කරලා ජීවිතය අවබෝධ කරගත්ත කෙනා එයා මේ අවස්ථාව හොඳට දන්න නිසා එයා ඒකට මූණ දීලා මූණ දීලා ඉන්නවා. හැබැයි සතර පාය පිළිබඳව කිසිම බයක් එයාට නෑ. හොඳටම තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට කියනවා. මෙතනින් චිත වේලාව අලුත් භවයක් හොයාගනියි. හැබැයි ඒක සතර පායක නොවන බව ඒ පුජ්‍යලයා හොඳටම හොඳටම දන්නවා. ආන් ඒ වගේ සම්‍යක් දෘෂ්ටික දෙවියත් ඒක දන්නවා. මනුස්ස ලෝකෙත් එහෙමම එහෙමම දන්නවා හොඳට ජීවත් වෙච්ච අය. මේ නිසා මෙන්න මේ නිමිති පහළ වෙලා බය වෙලා ඉන්නකොට අනිත් දෙවිවරු සිත වීමේ නිමිති පහළ වෙලා නැති දෙවිවරු මේ හඬන විලාප කියන දෙවියෝ ගාවට එනවා. සමහර දෙවියන්ගේ ඇඟ පුදුම දැවිල්ලක් හැදෙනවා. මොකද කවදාවත් දාඩිය දාලා නැන්නේ. දැන් දාඩිය දාන්න පටන් ගත්තාම පුදුම 1000ක් නේ. ඒක දරා ගන්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසා මේ වේදනාවෙනුත් අඬනවා, අඬනවා වැළපෙනවා. අර දෙවිවරු ළඟට ඇවිල්ලා කියනවා මේගොල්ලන්ගේ හිත සනසනවා. දැන් තව ටිකකින් මෙහෙ යන්නනේ හදන්නේ. හිත සනසනවා කොහොමද? ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. එහෙම කියන්නේ පින්වත මෙතනින් සුගතියට යන්න. දැන් මේගොල්ලෝ ඉන්නේ කොහෙද එතකොට? ඉන්නේ සුගතියේ. දැන් අපි සුගතිය කියලා කතා කරේ දිව්‍ය ලෝකෙට. දැන් එතකොට මෙයාලා ඉන්නේ කොහෙද සුගතියේ. දැන් අර දෙවිවරු ඇවිල්ලා මේගොල්ලන්ට කියන්නේ සුගතියට යන්න කියලා. එතකොට දෙවියන්ගේ සුගතිය මොකක් වෙනවද දන්නේ අපේ සුගතිය දිව්‍ය ලෝකයේ. දිව්‍ය ලෝකයේ ඉන්න කට්ටියගේ සුගතිය ඒක කොහෙ තියෙයිද? සමහර අය කියනවා සුගතින් ගත්වා සුලද්ධා ලාභං ලබ සුගතියට ගිහිල්ලා සුගතින් ගත්වා සුලද්ධා ලාභං ලබ ඒ කියන්නේ මෙතනින් සුගතියට ගිහිල්ලා එහෙ ලබන්න තියෙන හොඳම දේ ලබන්න. හොඳම ලාභය ලබන්න. ඊළඟට සඳහන් කරනවා සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාම සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාම මනා ලැබුම ලබා මනා කොට පිහිටන්න කියලා කියනවා. මෙතනින් සුගතියට යන්න සුගතියට ගිහිල්ලා එහෙ තියෙන ලබන්න තියෙන හොඳම ලැබුම මනා ලැබුම ලබන්න මනා ලැබුම ලබා මනාකොට පිහිටන්න ඒ තුල මේ මේ අවවාද තුන දෙනවා. එතකොට අපි සඳහන් කළා සුගතියේ ඉන්න දෙවියන්ට සුගතියෙන් චුත වෙලා සුගතියට යන්න කියලා මේගොල්ලෝ මේ කොහෙ යන්න කියලාද කියන්නේ? මනුස්ස ලෝකෙට යමල්ලා කියලා. එතකොට දෙවියන්ගේ සුගතිය මොකද්ද? දෙවියන්ගේ සුගතිය මේක. අපේ සුගතිය ඒක. එතකොට දැන් මේ අපි ඉන්න තැන ගැන ඇයි මේ පහත් විදිහට කල්පනා කරන්නේ? ඊතරම් සැප විඳපු අය එතනින් චුත වෙලා ආපහු මෙහෙ එන්නේ මොනව කරන්නේද? පින්නතුනේ මේ මැස්සා මලෙන් රොන් අරගෙන ගිහිල්ලා රොන් තියලා ආපහු මලට එන්නේ ඇයි? ආපහු පැණි ගෙනියන්නේ. පැණි තියෙන තැනට එන්නේ. එහෙනම් අර සුගතියේ ඉන්න අය ඒගොල්ලෝ සුගතියට ගියේ මෙහි ඉඳලා. මෙහෙන් පින් කරගෙන මෙහෙන් පින් අරගෙන සුගතියට ගියා. දැන් එහෙ පින් ඉවරයි. නැත්නම් ආයුෂ ඉවරයි. දැන් එහෙන් චුත වෙලා ආපහු මීමැස්ස මලට එනවා වගේ රෝංගන්න මනුස්ස ලෝකෙට එන්නේ මොනව කරන්නද? ආපහු පින් රැස් කරන්නයි මේ එන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙක කරන්න බැරි පින් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ තැනක් මනුස්ස ලෝකේ. අපේ බෝසතාණන් වහන්සේ ඔය බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන එන කාලේ ආත්ම කෝටි ගණන් දෙව්ලොව ගියා. කෝටි ගණන් ආයුෂ විඳ විඳ හිටියේ නෑ. හිතා මතාම දෙව්ලොවින් ආවා. මොකද එහි ආයුෂ දිගින්ද මට පාරමිතා පුරන්න පරක් වෙන නිසා, කල්යන නිසා උන්වහන්සේ හිතා මතාම ආපහු මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදලා ආපහු පින් කළා. එහෙමනම් අපි ඉපදලා ඉන්න ලෝකේ අපි හිතන තරම් සාමාන්‍ය ලෝකයක් නම් නෙමෙයි මේ අපි ඉපදලා ඉන්න දෙවියන්ගේ සුගතිය. සුගතියේ ඉන්න අයගේ සුගතියේ අපි ඉන්නේ. ඒ හින්දා එහෙනම් මේ ලබලා තියෙන ජීවිතවලට මීට වඩා ලොකු වටිනාකමක් අපි දෙන්න ඕනෙම නැද්ද? මීට වඩා ලොකු වටිනාකමක් දෙන්නම ඕනේ. දැනට අපි මේ කරමින් ඉන්න දේවල් වලට වඩා බොහොම ශ්‍රේෂ්ඨ බොහොම වටින දේවල් මෙහි කරන්න පුළුවන්. නමුත් අපි තාම කළාද නැද්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. මොනවද කරන්න තියෙන්නේ? අපි මොනවද කළේ? කියන කාරණාව නිතරම කල්පනා කරලා අපේ ජීවිතේ කොයිතරම් අමිලද මිල කරන්න බැරි ශ්‍රේෂ්ඨ ජීවිතයක් අරගත්තා අපි. නමුත් ඊළඟ තත්පරයේදී මෙරිලා වැටෙන්න පුළුවන්. ඒක වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව ලද අවස්ථාවේ උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න ඕනේ. මරණය කියන ධර්මතාවය පිළිබඳව නිරන්තරයෙන් සිහි තියෙන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. අද හැන්දෑවේ යහනට ගොඩ වුණාම හෙට උදේ මේ යහනෙන් මම බහීද දන්නේ නැහැ. අද රෑ යහනෙම මගේ ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. උදේ යහනෙන් බහින්න වුණොත් බහිනකොට කල්පනා කරන්න ඕනේ ආයේ මේ යහනට මම හැන්දෑවේ එයිද දන්නේ දවල් නැරෙන්න පුළුවන්. උදේට කෑම කනකොට බත් කටක් ගිලින ගිලින වාරයක් ගන්න කල්පනා කරන්න ඊළඟ බත් කට හපන්න මං ජීවත් වෙයිද දන්නේ නැහැ. නැත්තම් හෙට උදේට මං කෑම කයිද දන්නේ මේ ජීවිතේම බත් කන්නේ මේ මොහොත විතරක් වෙන්න පුළුවන් දවල්ට බත් කන්න ඉන්න එකක් ඉන්න එකක් නැහැ. අද රස්සාවට පිටත් වෙනකොට හැන්දෑවේ රස්සාවෙන් ආපහු පිටත් වෙනකොට හිතන්නේ හෙට රැකියා භූමියට එයිද දන්නේ මං හෙට උදේටත් රස්සාවට යයිද දන්නේ මං හෙට ඉස්කෝලේ එයිද දන්නේ මං හෙටත් ඉස්කෝලෙන් පිට වෙයිද දන්නේ මේ විදිහට එහෙනම් මේ ජීවිතේ හැම තැනටම මේක මේක යොද යොද යොදදා ජීවිතේ බලන්න පටන් ගත්තොත් මේ මරණ ධර්මතාවය කියන එක අපිට හොඳට හොඳට වැටහෙනවා. ඒ පුද්ගලයාට එතකොට කවදාවත් පව් කරන්න හිතෙන්නේ පව් කරන්න හිතෙන්නේ නැහැ. අපි අර කියනවා වගේ ආන් එයාට සිල් රකින්න අමාරුත් නෑ. පව් කරන්න හරි ලේසියි. නමුත් සිල් රකින්න අමාරුයිනේ. ලෝකෙටම වෙලා තියෙන්නේ ඒකනේ. නමුත් මේ අවබෝධයට යන කෙනාට කවදාවත් සිල් රැකීමේ තරම් අමාරු වෙන්නේ අමාරු වෙන්නේ නැහැ. එහෙනම් දෙවියන්ගේ සුගතියට කියලා කියේ මනුස්ස ලෝකෙට. ඊළඟට සඳහන් කළා සුගතින් ගත්වා සුලබ්ද ලාභං ලබ සුගතියට ගිහිල්ලා ලබන්න තියෙන හොඳම ලැබුම ලබන්න කියලා. මොකද්ද මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ලබන්න තියෙන හොඳම ලාභය? ඔබ නම් ඒක ලබලා තියෙන්නේ. නමුත් මේ දෙවියන්ට කියනවා ඒකම ලබන්නේ කියලා. එතකොට අපේ අයිට හිතෙන්නේ නැද්ද අපිත් සමහරලාට මේ උපදේශයම අරගෙන ආපු අය වෙන්න බැරිද? මෙහි ආපු අය වෙන්න පුළුවන්. නමුත් දැන් නමුත් එහෙන් එහෙම උපදේශ අරගෙන ආපු අය වෙන්න පුළුවන්. නමුත් මේ හම්බෙච්ච උපදේශ ටිකයි හිතාගෙන ආපුවයි ඔක්කොම දැන් අමතකයි. ඇයි එහෙම අමතක වුනේ? මැරිලා ඉපදිච්ච හින්දා. අපි බොහෝම උනන්දුවෙන් කරපු දෙයක් අනිත් කෙනාගෙන් අහනකොට මතකද ඒදා අපි කරපු වැඩේ. එහෙම අහනකොට එයාට මතක නැත්නම් අපි එයාගෙන් මොකද අහන්නේ? මැරිලා උපන්නද කියලා අහනවා. එහෙනම් කොහොමද දිව්‍ය ලෝකෙන් චුත වුණා කියලා කියන්නේ මැරුණන්නේ? මැරිලා මෙහි අතන මතක තියාගෙන හිටපු දේවල් අමතකයි. මොකද මාර්ගඵල ලැබලා හිටියේ නෑනේ. ඵල මාර්ගඵල ලැබලා හිටපු කෙනාට නම් පව් සිද්ධ වෙන්නේ නෑ. නමුත් නොලබා හිටියානම් එහෙ රැකපු සිල් ඔක්කොම ඒ මරණයත් එක්ක ඒ ජීවිතේ එතනින් ඉවරයි. ඒ සිල්වල ප්‍රතිඵලයක් හැටියට මට සුගතියක් හම්බ වෙලා තියෙනවා. ආපහු සිල් රකින්න මම පුරුදු වෙන්න ඕනේ. ඒකට මට කවුරු හම්බ වෙන්න ඕනේද? ආන් ඒකට තමයි කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න ඕනේ. මොන තරම් ප්‍රඥාවන්ත වෙලා ඉපදුනත් කල්යාණ මිත්‍රයෝ හම්බුනේ නැත්නම් සසරින් එතර යන්න සෝවාන් වෙන්න නම් බෑ. අනන්ත පින් තියෙනවා. අප්‍රමාණ ප්‍රඥාවක් තියෙන පුළුවන් උදාහරණයක් එකක් අරගත්තොත් අපේ පින්නතුන මතකද සරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කාලේ නම උපතිස්ස උපතිස්ස තරුණයා මේ අද ඉන්න උපාධිධාරියෙක් වාගේ අපිට ලෝකේ සඳහන් කරන්න ඉන්න ලොකුම උගතුන් කියලා සඳහන් කරන්න ඒගොල්ලන්ට කියන්න තියෙන වචනයක් නේ උපාධිධාරියා කියන එක. මොකද ඉගෙන ගත්තා කියන හම්බෙච්ච ලොකුම ලොකුම සම්මානයක්. එතකොට අපි දන්නවා මෙයා හොඳට මේ ලෞකික අධ්‍යාපනය පෝෂණය කරපු කෙනෙක්. නමුත් එහෙම කෙනෙක්වත් අද ඉන්න ඉතාම ඉහළ විද්‍යාඥයෙක්වත් නෙමෙයි වඩා දැනුමක් තියෙන කෙනෙක් තමයි උපතිස්ස තරුණයා. කොයිතරම් ප්‍රඥාවක්ද උපතිස්ස තරුණයාට? සක්වලකට මහා කල්පයක් පුරාවට වහින වැස්ස සක්වලටම මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැටෙන වැහි බින්දු ගාන කොච්චරද කියලා ඇහුවොත් ඒක කියන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන කෙනෙක්. අපිට හිතා ගන්න පුළුවන් මේ ප්‍රඥාව. මේ වහලෙට විතරක් පොඩි සිරිපොද වැස්සක වැටිච්ච වැහි බින්දු ගානවත් ගණන් කරගන්න බැරි අපි. සක්වලකට මහා කල්පයක් පුරා වහින වැස්සක වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න මොන තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක උදාහරණයක් නෙමෙයි කියලා. ඒක සාරිපුත්තයන් වහන්සේගේ පියවි ප්‍රඥාවමයි කියලා. ඒ ප්‍රඥාව ගැන හිතන අපේ මනස ඉඩමයි. ආන් එහෙම ප්‍රඥාවන්තයාට තනියම සෝවාන් වෙන්න බැරි වුණා. තනියම ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඒ නිසා ගුරුවරයෙක් හොයාගෙන ගියා. ඒ යන මගදී තමයි අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහින්නේ. හැබැයි ප්‍රඥාව සසර පින් හරියට දියුණු නිසා යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට මාර්ගඵලයම ලබනවා. කල්යාණ මිත්‍රයා මුණ නොගැහෙන්න මේ මහා ප්‍රඥාටවත් එතෙන්ට එන්න බැරි වෙනවා. එහෙනම් අපිට සසර පිං ඕන තරම් ඇති. මේ ලෝකේ ඇවිල්ලා කල්යාණ මිත්‍රයෝ හම්බ වුණොත් මනාව මෙන්න මේ සඳහන් කරපු සුලද්ද ලාභං ලබ කියන කාරණාව ලබන්න පුළුවන්. මොකද්ද මේ ලබන්න කියන්නේ? තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය. අපි ඒ කාරණාව සිහිපත් කරමු මෙතන සඳහන් කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කළා භික්ෂුන් වහන්සේලාට. මේ දෙවියන්ගේ නිමිති පහළ වෙලා අඬ අඬා ඉන්න වෙලාවට අනික් දෙවිවරු එල්ල ඒගොල්ලන්ට මෙන්න මෙහෙම කියනවා. කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලාටයි මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒක ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක් නැගිට්ට ධර්ම සභාවේ. නැගිටලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. අහපු ප්‍රශ්න තුන තමයි භාග්‍යතුන් වහන්සේ දෙවියන්ගේ සුගති සංඛ්‍යාත වූ ගමන කුමක්ද? ස්වාමීනි මේ සුගතියේ ඉන්න දෙවියෝ චුත වෙලා සුගතියට යනවා කියලා කියන්නේ කොහට යනවද? ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මනුස්ස ලෝකෙටයි යන්නේ. සුගතියට ගොස් ලබන මනා ලැබුම මොකද්ද? මොකද්ද මේ ලබන්න කියපු මනා ලැබුම කියලා ඇහුවා. අන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් මනුස්ස භූතෝ සමානෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ සද්දං පටිලබති මනුස්ස ලෝකෙට ඇවිල්ලා ලබන්න තියෙන උතුම්ම දේ තථාගතප්ප වේදිතේ. එහෙනම් මොකද්ද මේ තථාගතප්ප වේදිතේ කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය. තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයයි මේ ලබන්න කියලා කියන්නේ. තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය. ඒ කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ධර්මයේ ඔබේද? නැහැ. මේ ධර්මයේ මගේද? ඒත් නැහැ. මේ ධර්මයේ අයිතිය රහතන් වහන්සේ නමකටවත් දුන්නද? නැහැ. රහතන් වහන්සේ නමකටවත් දුන්නේ නැහැ මේ ධර්ම රත්නයේ අයිතිය. පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් දුන්නේ නැහැ මේ ධර්මයේ අයිතිය. එහෙනම් පෞද්ගලිකවම මේ ධර්මයේ අයිතිය කවුරු සතුයිද? මේ ධර්මයේ අයිතිය අවබෝධ කළා වූ භාග්‍යතුන් වහන්සේම සතුයි. ආන් ඒ නිසයි මේ ධර්මයට බුද්ධ ධර්මය කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිසක් ඒක ඔබේවත් මගේවත් ධර්මය නෙමෙයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මට ඕන විදිහටවත් ඔබට ඕන විදිහටවත් පරිහරණය කරන්න පරිහරණය කරන්න බෑ. ඒක පරිහරණය කරන්න අපට අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කැමති විදිහට විතරයි. උන්වහන්සේ කැමති විදිහට පරිහරණය කරන්න බැරි නම් අපිට මේ ධර්ම රත්නය වෙනස් කරන්න පරිහරණය කරන්න වෙන ක්‍රමයක් නැහැ. උන්වහන්සේ අකමැති දෙයක් අපි ධර්ම රත්නයේට කළොත් අපිට මොනවා වෙයිද? මහ ගොඩක් කළොත් නෙමෙයි. මේ ධර්මයෙන් එක ඇලපිල්ලක්, එක ඉස්පිල්ලක් වෙනස් කෙරුවොත් අවීචිය දොර ඇරෙනවා මං වෙනුවෙන්. ඒකේ වෙන කිසි තහනමක්, තහනමක් නෑ. නිරයේ දොර ඇරෙනවා. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක්. උන්වහන්සේ නොවිඳිනා දුක් විඳා. මෙහෙම දුක් විඳිමින් දුක් විඳිමින් දුක් විඳිමින් මේ ලෝකයේ සැබෑ යථාර්ථය අවබෝධ කළා. ආර්ය පරිේශණය උන්වහන්සේ කළා මිසක් අපිට පරිේශණය කරන්න දේවල් මේකේ මොකවත් ඉතුරු කරලා ඉතුරු කරලා නැහැ. සමහර අයට නම් හිතෙනවා මේ ධර්මයේ ඇතුළේ අපේ නිවන හොයාගෙන යන්න කෙටි පාරවල් අපිට ඇති කියලා. අපිට මේක ඇතුළේ උමං හරන්න දෙයක් උමං හරන්න දෙයක් නැහැ. යන්න තියෙන කෙටිම පාර තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. ඔබේ නිවනට, මගේ නිවනට මේ ලෝක ධාතුවේ ජීවත් වෙන කෝටි සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත අසංඛ්‍ය ගණන් සත්‍යයන්ට නිවනට යන්න පාර පිළිබඳව සලස්මක් බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවා. ඔබේ නිවන ගැනත් මගේ නිවන ගැනත් මේ අසංඛ්‍ය ගණන් සත්වයන්ගේ නිවනට යන මාර්ගය පිළිබඳව ඍජු වූ පෞද්ගලික සැලැස්මක් භාග්‍යතුන් වහන්සේ ගාව තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දන්නවා මගේ ඔබේ නමින්ම දන්නවා අහවලා නිවනට යන ක්‍රමය මේකයි කියලා. ඒකේ අය අපිට පරීක්ෂණ පවත්වන්න දෙයක් නැහැ. ඒ නිසා අහන්න කිව්වේ කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි අහන්න කිව්වේ. එතකොට වෙන කාගේවත් ධර්මයක් ඇහුවොත් මොනවා වෙයිද? එතන අපේ නිවන් මඟ නෑ. රහතන් වහන්සේගේ ධර්මයේවත් අහන්න කියලා දේශනා කළේ නැත්තේ. උන්වහන්සේටවත් මගේ නිවන ගැන හරියටම කියන්න හරියටම කියන්න බැරි හින්දා යම් ප්‍රමාණයකින් කියන්න පුළුවන් උන්වහන්සේ දන්නේ Taman වහන්සේ නිවනට ආපු පාර ගැන විස්තර කරලා යම් කරුණු ටිකක් කියන්නේ විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙමද ਸਰවඥයි. සකල ලෝකයේ පිළිබඳවම මනාව අවබෝධ කළා කොයි වගේද? මේ අතටපත් නෙල්ලි ගෙඩියක් වගේ අවබෝධ කරගත්ත. විශ්ව ධාතුවේ සියල්ල අතැඹුලසේ දැනගත්තා. අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ හැම පැත්තම උන්වහන්සේට මනාව දකින්න පුළුවන් ඥානයක් තිබුණා. ඒකට කිව්වා ਸਰුවඥතා ඥානය කියලා. මේ ඥානයට සමාන ඥානයක් තවත් බුදු කෙනෙකුට පහළ වෙනවා මිස වෙන කිසි කෙනෙකුට එදත් අදත් හෙටත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ පවතින යුගයක ඒ බුද්ධ රාජ්‍ය පවතින යුගයක තවත් බුදුවරු පහළ වෙනවද? මහරජිරු රාජ්‍යයේ වැඩ ඉන්නකොට තවත් රජවරු මේකේ ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් අදත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ක්ලේශ පරිනිර්වාණය ගයාවේ බෝධි මූලයේදී. ස්කන්ධ පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කොහෙද? කුසිනාරාවේ උපවත්තන සල්වේදී. ධාතු පරිනිර්වාණය කවද වෙයිද දන්නේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. කෝටි ලක්ෂයක් සක්වල බුද්ධ ආඥාවයි. ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥාව පවතින ප්‍රදේශයේ සක්වලවල් කෝටි ලක්ෂයක්. ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා හඳවල් කෝටි ලක්ෂයක් පායනවා සමහර සක්වලවල් වල වැඩ ඉන්නේ එකම එක ශේෂ ධාතුන් වහන්සේ තමයි මුළු සක්වලටම සමහර සක්වලක වැඩ ඉන්නේ එකම එක ලෝම ධාතුන් වහන්සේ තමයි මේ ශ්‍රී දේහයෙන් විහිදිච්ච කෝටි ගණන් ධාතුන් වහන්සේලා සක්වලවල් වල පැතිරිලා වැඩ ඉන්නවා මේ කාරණාවල් හරියට අවබෝධ නොකරගත්ත ශ්‍රද්ධාව නැති මිත්‍යා දෘෂ්ටික අඥානය වර්තමානයේ විවිධ ප්‍රකාශන විවිධ ප්‍රකාශන නිකුත් කරනවා. නමුත් අපිට අවශ්‍ය කාගේවත් ධර්මයේ නෙමෙයි අපිට අවශ්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. වර්තමාන ආර්යයන් වහන්සේලා මොනවා සඳහන් කළත් අපිට වටින්නේ තථාගතපවේදිත ධර්මයේම ධර්මයේම විතරයි. එහෙමනම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තවම මහරජුරු වැඩ ඉන්නවා. එතෙක් වෙන කිසි බුදු කෙනෙක් මේ සක්වලේ පහළ වෙන්නේ පහළ වෙන්නේ නැහැ. මහා සමේ සූත්‍රයේ දේශනා කරන වෙලාවේ දෙවියන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ කෝටි ලක්ෂයක් සක්වලේ හැර වෙනත් සක්වලක තව සක්වලවල තියෙන ඕන තරම් මේ වෙනකොටත් ඒ සක්වලක බුදු කෙනෙක් දැන් ඉන්න පුළුවන් එදා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා මගේ බුද්ධ රාජ්‍යයෙන් පිට තව බුදු කෙනෙක් ඉන්නවද කියලා හිතියේ නෑ මේ මහා සමේ දේශනා කරන වෙලාවේ ලෝක ධාතුවේ පරම දුර්ලභ මොහොතක් ඒක සක්වලවල් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ਸਰවඥතා ඥාණයෙන් බැලුවා. බුදුරු නෑ. එහෙනම් කෝටි ප්‍රකෝටි ගණන් සක්වලවල් අතර මේ මේ සක්වලයේ විතරයි බුදු කෙනෙක් ඒ වෙලාවේ වැඩ හිටියේ. ආන් ඒ නිසා දෙවියන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තවත් ලෞතර බුදු කෙනෙක් වැඩමවන්න හැටියක් නෑ ආරාධනා කරලා උන්වහන්සේට. ඒ නිසා බුදු කෙනෙක් ඈතින් මැව්වා. ඈතින් මවලා රූපාවචර ධානයට සමවැදිලා බුදු කෙනෙක් මවලා ප්‍රස් විහිදි විහිදි ඒ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ගාවට වඩිනවා. කෝටි ප්‍රකෝටි ගණන් ගණන් කරගන්න බැරි තරම් අසංඛ්‍ය ගණන් දෙව් පිරිස ඈතින් එනකොට දැක්කා අන්න තවත් හඳක්. දැන් හඳවල් දෙකක් පායලා දාන්න තවත් හඳක්. තව ටිකක් ලං වෙනකොට ලං වෙනකොට හඳට වඩා එළියයි. අන්න තවත් ඉරක්, තවත් සූර්යය. නෑ දිව්‍ය ලෝකයක්, නෑ බ්‍රහ්ම ලෝකයක්. තවත් එළියයි. තවත් ලං වෙන්න ලං වෙන්න සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදෙනවා. ඒ වෙලාවේ තමයි දෙවිවරු වැඳගෙන සාදුකාර පවත්ව පවත්ව සඳහන් කරන්නේ නැහැ. තවත් බුදුරජාණන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගාව අදිෂ්ඨාන කරලා ආසනයක් පනවලා තියෙනවා බුද්ධ ආසනයක්. නිර්මිත බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බුද්ධ ආසනේ බුද්ධ ආසනේ වැඩ හිටියා. දෙවිවරු මොනතරම් මහේශාක්‍ය වුණත්, බ්‍රහ්මයෝ මොනතරම් මහේශාක්‍ය වුණත් කිසිම බ්‍රහ්ම රාජයෙකුගේ ශරීරයෙන් විහිදෙන රශ්මිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ගැටෙන්නේ ගැටෙන්නේ නැහැ. නමුත් නිර්මිත බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මිය භාග්‍යතුන් වහන්සේගේ දේහේ ගැටෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන රශ්මි ධාරා නිර්මිත බුදුරජාණන් වහන්සේගේ දේහේ ගැටෙනවා. බුදවරු සමානයි. අනිත් සියලු දෙනා සමානයි. ඉතින් ඒ වාගේ මොහොතක් එහෙනම් මහරජුරු රාජ්‍යයේ වැඩ ඉන්නවා. ඒකට වර්තමානයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ වෙන්න වෙන්න බෑ. ලංකාව මිත්‍යා දෘෂ්ටියෙන් වැහිමින් තියෙන වැහිමින් තියෙන කාලයක්. අවීචයට යන පිරිස් වැඩි වෙමින් ඉන්න කාලයක් නිසා අපිට මේ කාරණාව හරියටම හොයලා අවබෝධ කරලා කොයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය එය කොහෙද තියෙන්නේ කියන කාරණාව වෙනම හොයාගන්න අද සෑහෙන ප්‍රඥාවක් තියෙන්න තියෙන්න වෙනවා. ඒක හොයලා ඒ ධර්ම රත්නය තුල ආරක්ෂාව තියෙනවා මිසක් අනිත් තැනක අපිට තියෙන අවීචිය අවීචිය විතරයි. ඒ නිසා තථාගතප්ප වේදිත ධර්මයේ මහන්න කියලා කිව්වේ ඒකයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේම අහන්න කියලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහන්න කියලා දෙවිවරු මෙයට ආශිර්වාද කළා. එhmenan ඒ තමයි අර භික්ෂුන් වහන්සේ අහපු දෙවෙනි ප්‍රශ්නෙට දුන්න උත්තරය. මේ ධර්ම දේශනාව සඳහා වෙන් වෙලා තියෙන කාලයේ දැනට නිමා වෙලා තියෙන නිසා මේ සූත්‍රය ආශ්‍රයෙන් කරන දෙවෙනි ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. තවත් දේශනා කීපයක් මේ සූත්‍රයේ පදනම් කරගෙන අපිට ඉදිරියට කරන්න සිද්ධ වෙන නිසා ඒ කරුණු ශ්‍රවණය කරලා මේ කාරණාවේ අන්තර්ගතය අපි ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සතිය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ